මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ජන ජීවන සුවඳ වහනය වන මුවන් පැලස්ස තවමත් හේන කුඹුර අමුණහා වැවතලා සමග බැඳමින් දිවුනුවේ අරුණැල්ලට පියමන් කරයි මුවන් පැලස්ස පැලැස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. පාරම්පරික ගොවිතැන් බතට අතහිත හුරු පුරුදු මුවන් පැලස ජනතාවගේ ඒකාකාරී ගැමි දිවි පෙවෙත ගිරි දුදුළු තැනිතලා අතරින් ගලා බස්නා අසීරු දිය දහරක්සේ නිබඳ සැනසුම සතුට සහනය සුසුමහා සෙනෙහි කඳුලට මුසු වී පිලිසඳරින් හෙට දවසටත් හිරුපාන් කළේය. වැඩිහිටි රැකවරණයට හා කුලසිරිතට කොටවන බිනරි වෙදිකාර්යා හා සපුමල් ගෝමරි අද මුවන් පැලස ආඛ්‍යානයෙන් ඔබේ සවන් මගේ විසිතුරු රූපන මවන අයුරු මේ වලව්ව ඉස්සරහා මේ තරම් පිදුරු කොලයක් ගොඩ ගහලා තියෙන එක හොඳක් කියලාද මැනිකේ හිතන්නේ? <laughs> මේක හොඳක් වෙන්නේ කොහොමද? කොහොමටත් මේක මේ හොඳක් නන් නෙවෙයි. එදා රාත්‍රියේ මඩුවේ නිදාගත්තු කොල්ලා වුණියන් දේවතාන් වහන්සේට බය වෙලා මිදුලේ පිදුරු කොලේ අස්සට රිංගාගෙන ඇඟිලා හිටපු කතාවක් කීවනේ ඈ අපේ රාලහමෙත් ඒක අහගෙන හිටියේ නෝවේ අන්න එදා මගේ සකල ශරීර පංචස්කන්ධෙම වයින් වේවුලන්ට ගත්තා රචිල මහත්තයෝ මණිකේ කියන්නේ එදා ඒ කුළු ගැටයා ඒ වගේ මහ රෑක මේ පිදුරුකොලේ හැංගුණු කතාව කියනකොට ආගෙන හිටපු මගේ ඇඟත් බයටම හීගඩු පිපුණා මණිකේ මේ වලව්ව ඉස්සරහා මේ වගේ අලි පිදුරුකොලයක් ගහපුවාම ඕකේ අස්සට වෙලා හොරෙක් හතුරෙකුට උන තැංගිලා ඉඳලා වලව්වේ කාට හරි කරදරයක් වෙන්නේයක් කරන්ට හොඳටම ඉඩ තිබ්බා. නැද්ද මං අහන්නේ? මණිකේ කියන්නේ දැන් දැන් අපට මේ වලව්වට විරසක හතුරෝ අප්‍රමාණයක් ඉන්නවා. නවරියන්ලා සරදිලා වුණත් කොච්චර භයානක හතුරුද දේවතාවුන් වහන්සේටත් වඩා මට නම් මට නම් ලොකු බයක් ඇති උනේ මොකෙක් හරි ඔය හතුරෙක් මේ පිදුරු කුලේ හැංගිලාම ඇති කියලා මේ පිදුරු කුලේ වලව්වට වලව්වේ ඇත්තන්ට මහා අපලයක් ඒකමයි මම මැනිකෙට කිව්වේ මේ පිදුරු කුලේ වෙන පැත්තකින් ගහමු කියලා. දැන් ඉතින් ප්‍රශ්නයක් මුකුත් නෑනේ. වලව්වට ඈතින් ඔය වැටමායිමේ හද්දික්කරේක ඔය පිදුරු කුලේ ගහපුවාම දැන් ඉතින් බය වෙන්න කාරණයක් කොහොමදවත් නෑනේ. ඔය සර්ප කැලහවට හොරෙක් හතුරෙක් තියා බල්ලවත් එන්න බයයි. මේ වලව්ව ඉස්සරහා ප්‍රශ්නේ අවලස්සන මේ වැඩේ කරපු මෝඩයා කවුද කියලා මැනිකට මතක නැතුව ඇති නේද? මොකද ඉතින් මතක නැත්තේ. එදා අගහස් දානෙට කලින්දා අඳ කුඹුරේ පංගුව වී බුසල් 20ක් මාටින්ගේ කරත්තේ පටවල වලව්වට එව්වේ අමාරිස්. ඕ හරි හරි හරි හරි මැනිකේ හරි දැන් මට මතකයි මේ වැඩි හොඳට කියලා අමාරිස් තමයි පිදුරු ටිකක් නිකි බැඳලා මාටින්ගේ කරත්තෙන්ම වලව්වට ගෙනල්ලා දැම්මේ ඈ කරත්ත කාර්යයා තමයි වලව්වේ මිදුලෙම පහසුවට පිදුරු මිටි හලලා ගෙහුන් තියෙන්නේ මාකින් තමයි මේ වලව්වේ ඉස්සරහට පිදුරු ගොඩ ගහපු එකේ වැරදි කාර්යයෝ. හරියටම එදා මහා අගෝරාවේ සුදට සුදේ ඊශ්වර ගව රූපයක දේවතාවුන් වහන්සේ උසට උසේ. ඔව්. පුවක් මැටිය මැද පෙනුනේ හොතකට නන් නෙවෙයි. වලව්වට බොහොම නරක අපල කාලයක්. ඊළඟට අපි අද අයින් කරාපු පිදුරු කොලේ වලව්ව ඉස්සරහ පිට ගොඩ කෙරුනේ හොඳකට නෙවෙයි. ඒක බොහෝම නරක අපලයකට. ඔව් ඔව් ඉතින් බලපුවාම ඒවා නරක අපලම තමයි. දැන් අපි හීනකින්වත් හිතපු දෙයක්ද බිනරි නඟා සිංගලේ අතෑරලා ආයෙමත් ගෙදර ආපු එක ඈ ආ ඕ උන් ඉතින් දැන් තමයි එන්නේ බිනරින ගානාන්ට ගෙහින් <laughs> මද ඉතින් ඈ වරුවක්ම නාලා තියෙනවා. ඔය අර වෙලාද්දර ඌරකොටේ නාගන්ට මේ අලුත් තැනක් අපෝචේ ඌරකොටේ වතුර සීතල කැටේ ජලසන්නිය හැදෙන්නත් දරි නෑ මැනිකේ. මේ තරම් සීතලයි. ඊටත් තනි පංගල මේ ඔය විදිහට ඔහොම නාගෙන එනවද? දෙපයට පෑගෙන දිග කොණ්ඩේ බලන්ටකෝ මොකද්ද ඔය ඇඳගෙන එන චීත්ත කඩමල්ල ඇඟ පොතක් පේනවනේ ඇයි මේ මං නාගෙන එන දිහා අක්කන්නේ කම්මුලට අත තියාගෙන අකම් පහල වෙලා වගේ බලාගෙන ඉන්නේ මං අර වැලක දාලා තිබිච්ච සිල්ක් චීත්ත රෙදි කෑල්ල ඕක ඇඳගෙන ඌර කොටෙන් නාන්න ගියේ. හා? ඇඟපතේ තරුණ ලස්සන ගෑණියෙක්. ඇස්වහට කටවහට වහන් කරගෙන ඉන්න ඕනේ නේද? එහේ හිංගලේ මිනිස්සු වගේ නෙමෙයි මේ මුවන් පැලසේ උන්. කෙස්ටිකේ දිග දැකලා හූල්ල වැටෙයෝ. කෙසුත් හැලි අන්තිමට. ඇස්වහ වැඩිලා මොන වෙන්න හැයක් වේද කියන්න බෑනේ. දැන් මේ Tamanට වෙලා තියෙන හරිය මදිවට අනේ අපේ අයියේ මට දැන් වෙන්න ඕන සන්තෑසි සීරෝම හරිය වෙලා ආවරයි. ගෑණියෙකුට tamunne මෙනිහට හෙනේ කෙටෙනවටත් වඩා ලොකු ව්‍යසනයක් නෑ නෝය. ඒ මදිවට උන් හිටි තැනටත් හෙනේ කෙටිලා. මේ මහමගටත් ඇදලා ඉන්නේ දැම්මා. විපතක් කරදරයක් වෙච්ච පළියට එහෙම හිතන්න හොඳ නෑ මයනගා. දැන් මේ තමුන්ගේ අක්කා කියලා අයියා කියලා කරදරයට හොයාන ආවේ ඈ ඊට පස්සේ අපි බලන්නේ එතනින් ගොඩ ගන්න පුළුවන් ගොඩ එන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියන එකයි අපි මේ බිනරි නගාගේ හොඳමයි කියන්නේ මේ ඉස්සෙල්ලාම ඔය කොණ්ඩේ වතුර අර වැලේ තියෙනන් අර මගේ රෙද්ද අරන් හොඳට පිහ ගන්න. ආහා. තෙත මාතු කරගන්න. ආ අන්න අර කවුද එනවා වගේ පේනවා. කවුද හැබෑට? ආ ඒ වෙන කවුරුවත් නෙවෙයි. මේ අපේ සේනායියා. දෙදික්කාරයතුණු වැ. මේ යකා මොකද මේ වෙලාවට මෙහි ආ ලිනරි නග අද උදේම දියනාර ඇවිත් වගේ <laughs> හා නගානම් ඉතින් හරිම ලස්සනයි අද සිංහලයට යන්න කලින් අපි පුංචි කාලේ වලව්වේ හිටියා වගේමයි අදත් නේද මණිකේ <laughs> වෙදිකාරයා හරියටම දැන් මේ මොන කතරගමක ගෙවුන්ද මේ වෙලාවට මෙහාට පාත් උනේ <laughs> මං ගියා හුලුගඟේ කුමුග්ගහ වංගුවට ගෙහින්න ආ ඒ මොකද ඇයි ගියේ? <laughs> සෙනඟ පිරිලා ආරච්චි ඇත්තෝ. ඈ <laughs> කිඹුල් තඩියෙක් ඇවිල්ලා. ආහා මිනිස්සු ඌව කබේකින් බැඳලා ඉවුරේ කණුවක ගැට ගහලා. ඔව් හෙප්පලයා. මමත් ඉතින් මේ සැනක කන්දරාව මොකද්ද කියලා බලන්න ගිය ගමන් ආරච්චිලා ඇත්තෝ. ඔය කුඹුගා වංගුව ටිකක් ගැඹුරුයි. ඔය හරියේ කිඹුල්ලු ඉන්නවා තමයි. ඇත්ත ඇත්ත මේ. මුළු බලන්ට නම් මටත් යන්න හිතෙනවා අපේ අක්කා. ආ මේ බිනරිටත් ඕන නැති දෙයක් නෑනේ. අහවල් දෙයක් දැයි කිඹුලගේ බලන්ට තියෙන්නේ. <laughs> බිනරි නගා කිඹුලව බලන්ට යනවා නම් මාත් එන්න නගාගේ තනියටත් එක්ක. ඒකත් ඉතින් පිළිවෙලක් නෙවෙයිනේ වැඩික්කාරයා. මොකද එයා මගෙත් එක්ක යනවනම් ඒත් මිනිසුන්ට ගාණක් නැහැ. රාලහාමි එක්ක ගියත් එච්චර දෙයක් නෙවෙයි. දන්නේ නැද්ද මේ මුවන් පැලැස්සේ මිනිසුන්ගේ හැටි? <laughs> නිකමටත් පදහදන මිනිස්සුනේ. මැණික කියන කතාවත් ඇත්ත මැණික. ආ මෙහෙන් මොන්ට. <laughs> අප්පා. නගාගේ අතින් තේ එකක් ලැබුණේ කොච්චර කාලෙකින්ද? <laughs> නාලාවට පස්සේ බොන්ට අපේ ලොකු අක්කා මට තේ වතු ටිකක් හදලා දුන්නා. මේක වෙඩික්කාරයතු බොන්ටකෝ කිතුල් ලකුරුත් එක්ක. <clears throat> ආ නගාට අලුත් අවුරුද්දේ අක්කගේ තෑගි බෝගත් ලැබිලා වගේ. අලුත් ඇඳුම් නෑ නෑ නෑ නෑ. එයාට මම මොකුත් තෑගි දීලා නෑ. ඔය රෙදි 60 සේරමත් එයා හිංගලේ පස්සරින්ම අරන් ආපුවා. බෙනරිනගාද ඇඳලා ඉන්න ඇඳුම නම් හරිම ලස්සනයි. මං බැඳලා හිංගලේට යන්න කලින් මට මතකයි මේ වෙදිකාර අයියා අපිත් එක්ක අර පතහ ළඟ සෙල්ලම් කළා. දවසක් දා බින්නලේ නංගිට හොඳ වැඩක් වුණානේ. ලිස්සලා පතහ ඇතුළට වැටෙන්න ගියා. මම යන්තම් නගාගේ අත් දෙකෙන් මැදලා නගාව බේරගත්තා. හැබැයි ඉතින් එදත් එදයි ආයේ නම් ගෙදර කවුරුවත් මට පතහ ළඟට යන්න විතරක් දුන්නේ නෑ. යනවා දැක්කොත් අපි මේ අක්කා ඒ දවස්වල මට හරියට දොස් කීවා. ඒ දවස්වල අපි සෙල්ලම් බත් වෙනවා. එතකොට මං කියනවා අද සෙල්ලම් ගෙදර අප්පච්චි මම කියලා. <laughs> එතකොට බිනරි නගා කියනවා අද සේනයි අප්පච්චි නම් මම මේ සෙල්ලම් ගෙදර අම්මා කියලා. <laughs> ඊට පස්සේ කියනවා ඔයා කඩේ යන්න. කඩේ ගිහින් බඩු ගේන්න කියලා. <laughs> බක්කු යන්න. අහල පහල ගෙවල් වල පොඩි පොඩි ළමයි ගොඩාක් අපේ වලව්වට ආවා. ගුරු හාමි මාමලාගේ ගෙදර බාණ්ඩිරාල්ලලා ගෙදර, තකදොන් අප්පුගේ ගෙදර, එතකොට සීනා මාමගේ ගෙදර ගමේ ළඟ ළඟ තිබුණු ගෙවල් නිසා පොඩි ළමයි හැමෝම වැලිබත් සෙල්ලමට එක තැනකට එක්කෙනෙක්යි අපි සිරිත. අනේ මේ උඹලා දැන් වැලිබත් වෙන පොඩි ළමයි නෙවෙයි. එහෙම නෙවෙයි වෙඩික්කාරයා. ආ. ඔහොම තමයි ඒ පුංචි කාලේ ලස්සනයි. දැන් ඉවරයි ඉතින් ඒවා. දැන් මේ බිනරි නගාලා, ආ මුදියලා, රන්මලීලා, එතනලා හැමෝම මගුල් තුලා වෙලා දරු මල්ලොත් ඉන්න ලොකු මිනිස්සු. ඕ වෙදිකාර්යා තාම පෙළවහක් නොකරගත්තට වෙදිකාර්යාත් ඉතින් අනික් අය වගේම වයසක කෙනෙක් <laughs> පොඩි ළමයෙක් හේම නෙවෙයි. <laughs> ඔව්. හැමදාම ඉතින් පොඩි සන්දේ වගේ බින්නරි නගා එක්ක සෙල්ලමේම ඉන්න තිබුණා නම් කොච්චර අගේ. ඒ ඒකයි තින් වෙදිකාරයාගේ ආසාව කැමැත්ත වුණාට පෙළවහක් වෙලා බණ්ඩාරවිලට ඔය පිටගම් පළාතකට ගිහිල්ලා අහවරක් වෙලානේ තියෙන්නේ. නෑ ඉතින් මම මේ බිනරි නගා එක්ක කතා බහට කැමති හින්දාම වැලිබස්සෙල්ල මේ දේවල්ම එකින් එක මතක් කොලා ආරච්චිලා මහත්තයා. ඔව් අපට තේරෙනවා තේරෙනවා. විදික්කාරයා බිනරි නගායක පොඩි සංදියේ කළ කී දේවල් කිය කියා සතුටු වෙන්න හරි ආසයි. <laughs> ඕවා එක දවසකින් කියලා ඉවරයක් කරන්න හොඳ නෑ. තවත් දවසක කතා කරන්න ඉතුරු කරගන්න ඕනේ. හා හොඳයි නේද? <laughs> හා දැන් විදික්කාරේ කොහෙද මේ යන්නේ? එහෙනම් ආරච්චිල මහත්තයෝ මං ගෙදර ගිහින් එන්නම්. ආ හොඳයි. එහෙනම් ගිහුන් එන්ටකෝ. මං යන්න. හොඳයි. ඇති යාන්ත. වැඩිකාරයා මෙතනින් තොලංචි වෙච්ච එකමයි කාර්ය. මම මේ බිනරි නගාට කියන්ට හිතාන හිටියේ කලින් දවසක වෙදමාමා ළඟට ගෙහුම් අසනීපයි කියලා බෙහෙතුත් අරන් ආවා. අද ගෙහුම් ඔය ඌර කොටෙන් හීතල වතුර නාගෙන ආවේ වෙදමා මගෙන් අහලද ඔය? මේ අනේ අපේ අයියා නාන එක ගැන නම් අහන්න බැරි වුණා. පෑ ඉල්ල සැරකමටම තමා නෑවේ. අසනීපයකට පොරුතිකාරයක් කරගන්නවා නම් කන જાති ගැන අගුණ දේවල් උණු පැන් ඇල් පැන් නාන එක ගැන විදරාලකින් අහලා දැනගන්න ඕනේ. බෙහෙත විතරක් මේ අරන් ආවට මදි. ඒ වෙලාවට කට්ටිය තව කීප දෙනෙක් හිටිය නිසා මට ඒක අමතක වුණා අයියා. හ්ම් ඒක තමයි ඒක තමයි. මේ තව කාරණයක්. අර විලික්කාරයා ආව වෙලේ පටන් වැලිපත් වූපු හැටි එකට දුවපු නටාපු හැටි ඒකයි මේකයි මොනවද මොනවද ඔය කතා හොඳට මතක තියාගන්න හොඳයි ඒ පුංචි සංදියේ හිටපු වෙඩික්කාරය නෙවෙයි දැන් ඔය ඉන්නේ. ආ. ඔව්. කවුද ඉතින් ඔච්චර දේවල් දන්නේ? දන්නවනම් මං කතාව පැත්තක දාලා ආක බලා ගන්නවා. නෑ නෑ එහෙම නෙවෙයි. තමන් පෙළවාක් කරගත්ත ගෑණියෙක් වෙනකොට මොන මිනිහා එක්ක වුණත් කතාවේ සීමාවක් තියාගත්තාම හොඳයිනේ. නැද්ද? <laughs> බිනරිගේ ලස්සන ගැනයි සුවඳ ගැනයි කතා කර කරා මම දැක්ක වෙඩික්කාරයා බිනරිගේ අතිනුත් අල්ලනවා. ආ අල්ලන්නේ දියාගේ තමයි. මිනිහෙක්ගේ හැටි පාට තේරුම් ගත්තම ගෑණියේ Taman රැකෙන්න Taman දැනගන්න ඕනේ. අක්කලා අයියලා වෙඩික්කාරයා ගැන ඔච්චර බරපතලට හිතයි කියලා මං හිතුවේ නෑ. අන්තිමට මේ මිනිසයා හිතන් නරක කරගෙන යන්න ඇත්තේ. අනිත් කාරණය විධිකාරයා කියන්නේ මේ ගමේ කිසි කෙනෙක් මායිම් නොකරන මහා දඩබ්බරෙක් මේ ඕවයි කි මං පෙළවහක් කරගෙන හිංගලේ ගියාට පස්සෙන් පහුවෙච්ච දේවල් නෑ මේ ඔය බිනදි නගාර අවස්ථාන්ට වෙඩික්කාරයා කියන වැලි කෙලියේ සුරංගනා කතා නෙවෙයි ඔය මාබැද්ද කැලේ දරකඩන්ට ගිය කෙල්ලෝ කොලොප්පම් කරපු කතා එපැයි අහන්ට. කාගේද? හ්ම්. කාගේවත් නෙවෙයි. ඔය වෙඩික්කාරයාම කරපු පිස්සු වැඩ. හරි හරි දැන් ඉතින් ආයේ ආගිය වෙලාවකවත් දැනුම් තේරුම් නැතුව හිටියම එච්චරයි ඕ. මම ඌර කොටේ නාන වෙලාවේදී කණ්ඩියේ උඩ කුඹුක් ගහට මුවා වෙලා හැංගිලා බලානින් තැත්තේ මේ මිනිස්යාම වෙන්න ඇති. නැත්තම් කොහොමද වලව්වට ගොඩ වෙන්නත් කලින්ම මා පාසින් වැටිලා ආවේ? කොහොමද බුදු අම්මේ මද බේරිච්ච බේරිල්ල විතරක්? ආ මොකද මොකද අපේ බිනරි නගා කල්පනා කර කර ඉන්නේ ඈ? මේ දවස්වල අපේ වලව්වට මොකක් හරි අපල කාලයක් කියලා අපට හිතෙනවා මයනගා. පෞගිය රාත්‍රියක් දෙකක් වලව්වේ වැටමායිමේ හූනියන් දේවතාවුන් වහන්සේ මැදියම් රැට පේන්ට අරන් සුදු පාට ඊශ්වර ගවයක් පෙනිලා එහෙම වෙන්නේ අපල කාලෙට තමා නගා බලාන ඉඳලා නම් හරියන්නේ නැහැ. පත්තිනි දේවාලයේ උත්සවයේ හරි ගම්මඩු ශාන්ති කර්මයක් හරි දොරකඩාස්නේ පිරිතක්වත් කියලා මේ මුවන් පැලැස්සට අපල දුරු කරවන්ට ග්‍රහබල ශාන්ති කර්මයක්වත් කරන්ට වේ. ඒ ග්‍රහ ශාන්ති කර්මය ඉෂ්ට සිද්ධ කරන දවස දක්වා සෑමදාම තෙරුවන්ට මල් පහන් පූජා කරලා අපි සෑමදාම අදිෂ්ඨාන පූජා පවත්වන්න ඕනෝ. එකේ ලූල් වත්තෙන් හරියටම පහේ කාලට මයන්නට බස් එකක් තියෙනවා. ඇයි ඉතින් අර සෙනගේ අයියා මයංගන පොලිසිය වැඩ කරද්දි හැමදාම ලූල් වත්තෙන් උදේ එන්නේ පහමාරේ බස් එකේ? නවයට කලින් හරියටම මයංගන පොලිසිය. අක්කේ අපරත් වේල පහෙන් යආගන්න පුළුවන් වුණොත් සේරම කොඩි ටික පෙරහැර කොමිටේට බාර දෙන්න පුළුවන්. එහෙම වුණොත් අද රාත්‍රියේ පෙරහැරට මේ කොඩි ටික ගෙනියන්න පුළුවන්. හ්ම් හ්ම්. අක්කේ. අර ඉන්නේ වතුර විදානේ නේද? අර මහා බෙද්ද කලේ කංශ නඩුවට අහුවෙච්ච මිනිහා අර ඉන්නේ අර. මට එච්චර නිච්චයක් නෑ. මිනිහාගේ නම නම් අහලා තියෙනවා. අර ඉන්නේ. ආයිබෝන් සපවන්. ආ ආයිබෝන්. ආ උදේම ගබලක් කරනවා වගේ. මේ කවුද? අක්කද? ඔව් විදානේ මම මේ අපේ අක්කා. අපි මහියංගන යන ගමන්. අයියා තවපත් මහියංගන පොලිසියේද? මේ මේ මේ අක්කගේ මහත්තයා? ආ මාම සෙනෙවිය දන්නවද? අප්පා හොඳට දන්නවා. <laughs> අපේ නෝනාගේ මල්ලි කෙනෙකුත් එයත් එක්ක මහියංගන පොලිසියේ එකට වැඩ කළා. හා හා හා. හේරත්. හේරත්. ආ ආ ආ. හේරත්ගේ අයියා වෙල්විදානේ කියපුවාම එයා මං ගැන දන්නවා අපේ මහත්තයා ඔය මාබැද්දේ නඩුව සම්බන්ධයෙන් කීප වතාවක් මාම ගැන කියලා තියෙනවා අනේ ඉතින් ඒ නඩුවෙන් මාමල නිදහස් කරගත්තු එක ගැන අපි කවුරුත් සතුටු වෙනවා ඒක නම් ඇත්ත ඔව් ඉතින් නියම කරලා තිබිච්ච දඩුවම් වල හැටියට හිරේ ගියා නම් අවුරුදු දෙකක් කසපාර 40ක්. මේ සේරම දඩුවම් වලින් අපි නිදහස් කරගත්තේ අපේ ආරක්ෂණ මහත්තයයි පන්සලේ හාමුදුරුවෝයි නොවැ ඔන්න සලපාර නුවර නුවර කරලියද්ද නුවර කරලියද්ද නුවර ඔන්න සලපාර නුවර නුවර ඔන්න මාමට බස් එකක් ආවා. එච්චර සෙනගකුත් නෑ. ඔව් ඔව් ඔව්. එහෙනම් පුතා දුව අපි යනවා. ආ හොඳයි මාමා. හොඳයි මාමා. පරිස්සමෙන් ආ අක්කි අර බලන්නකෝ අර ගෝමරී නේද? ආ මෙච්චර උදින්ම මේ මාලිනංගිත් එක කොහේ යනවද? ඔහොම ඉන්ටක්කේ මං කතා කරලා එන්නම්. හොඳයි හොඳයි. කතා කරලා මෙහාට එක්කන් එන්න දෙන්නම. මේ ගෝමරි ගෝමරි ආන් අපේ අක්කා රන්මලි කතා කරන ගෝමරි නංගිටයි මාහි නංගිටයි දෙන්නටම මේ මෙච්චර උදින්ම කොහේනවද අක්කා නංගෝ දෙන්න මේ අපේ නංගි මාලි වේරගන්තට මහාවිද්‍යාලේ ඉගෙන ගන්නෙ අද ඉස්කෝලේ ක්‍රීඩා තරඟයක් තියෙනවා එහෙමද <laughs> ඒකට නංගිව එක්කගෙන ආවා හරි හරි මාලි නංගිට තරඟෙන් තෑගි ගොඩක් ලැබෙයි එහෙනම් ඈ අයියල මේ උදෙන් කොහෙද යන්නේ කිව්වේ නෑනේ අපිට තාම. <laughs> අපි යනවා මයිංගන විහාරෙට. <laughs> පෙරහැරට කොඩිතුගයක් බාර දෙන්න. ආ. ඒක නම් ලොකු පිංකමක්. දැන් මයිංගන බස් එක ළඟද දන්නේ නේද අයියේ? අක්කේ. අපි මේගොල්ලෝ එක්ක තේ වතුර ටිකක් බීලා ඉඳමුද? හරි යමු. ගෝමරි නංගි. දැන් උදේ අපි තේ එකක් බීලා ඉඳිමු. ඒව සේරෝම හරිසපු මලයි අපි කාලා බීලා ගෙදරින් ආවේ. ඒ විතරක්ද අපි දවල් කෑමත් අරන් ආවයි. මේ කෑම එක අක්කටයි අයටයි මන් දෙන්නම්. <laughs> එහෙනම් තේ එකක් විතරක්වත් බොමු. අයියාගේ කැමැත්තක්. යමු ඇතුළේ. මුදලාලි අපට තේ හතරකුයි පැණියක්වත් තියෙනව නේද? අනේ ආපහතරකුත් ගේන්න. හරි පුතා වාඩි වෙන්න. ළමයා මේස දාපතියන්ට ආ මෙන් වාඩි වෙන්න රකින්න. සපු මලයා. තිසරිත් එක්ක බෙහෙත් ගන්නට වෙදමාම ළඟට ගියාද මේ ළඟදී? ආ ගියා තමයි. නමුත් තිසරි නංගි ගියේ අපේ රන්මලියක් එක්කනේ. එතකොට සපු මලයා? මං ඒ දෙන්නගෙම තනියට ගියා. මේ කවුද ඒ ගැන ආරංචිය ගෝමරේ නංගේ කනේ තිබ්බේ? කවුරුත් නෙවෙයි ඉතින්. රතු මල්ලయ్య දන්නවනේ කවුද කිව්වේ කියලා? ම්ම් බිසෝ නැන්ද. හරිනේ බිසෝ නැන්ද. හරි බිසෝ නැන්ද තමයි. මොනවද එයා කිව්වේ? එයා කීවා ඔන්න අදත් තිසරී සපුමලුයි දෙන්න ජෝඩු දාලා ගිහුම් හිටියා වෙදමාම හම්බ වෙන්න කියලා. මොකට මොකට ගියාද දන්නේ නැහැ. ඒව දන්නේ වෙදමාම තමයි කියලා කිව්වා. බිසෝ නැන්දට අපේ රංමලි අක්ක ගැන නිච්චයක් නැහැ. නිච්චයක් තිබුණත් බිසෝනෙන් එකේ කේලම් ක්‍රමයේම එහෙම තමයි. ගිනිවද්දන්ට අවුල් ජාල අමනාප හදන්ට තමයි එහෙම කියන්නේ. බිසෝනෙන්ද සම්පූර්ණයෙන් වැරදි ගෝමරිනාගේ. තිසිරිනාගේ ගියේ වෙදමා මහඹවෙන්ට මාත් එක්ක. අපේ මල්ලි ඒ කියන්නේ සපුමල් අපිත් එක්ක ගියේ අපි දෙන්නගෙම තනියට. බලන්ට ඉතින් බිසෝනෙන්ද නැති දේවල් මවල කියන ඇටි. බිසෝනන්ද මොන බොරු බේගල් ඇද බෑවත් මට සපුමල් අය වගේම තිසරණන්ගේ දැන් හොඳටම විශ්වාසයි. හ්ම් ඒක හොඳයි. දැන් මට හැමෝටම වැඩිය අපේ රන්වලි අක්කත් විශ්වාසයි. <laughs> දැන් එහෙනම් අපි තනියප්ප කාලා කිරිතේ දේවනේ. අයියට යක්කටයි දෙන්නටම ගොඩාක් ගොඩාක් ස්තුතියි. <laughs> අන්න අයියලට නුවර මහයන්ගේ බස් එක ආවා. නංගි චූටි නංගි අපි එහෙනම් ගිහින් එන්නම් ඈ අපි ගිහින් එන්නම් නංගි මලයි බුදු සරණයි බුදු සරණයි මුවන් පැලස අද මුවන් පැලස භූමිකාව ආරච්චිල විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමාන්නගේ බිනරි කුසුම් පීරිස් වෙදිකාර්යා කමල් ගමකේ සපුමල් රෝහණ ශිරිවර්ධන රන්මලී ප්‍රියන්තනී ගමගේ යහම්පත් වතුර විධානයේ විජේශ්‍රී බෝපගේ ගෝමරි දිල්කා විමර්ශනී හඳුවල මාලි ප්‍රබෝධා මදුභාෂිනී වන්‍යාරච්චි මුවන් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ ශිරිවර්ධන නාද ශික්ෂණය ඉන්දික නිශාන්ත සංස්කරණය කළේ චතුරංග කල්පගේ මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන